අසන්තං අජ්ජත්තං සති සම්බුද්ධං ගන්නත්ති මේ අජ්ජත්තං සති සම්බුද්ධං ගෝති පජානාති යථාච අනුප්පන්නස්ස සති සම්බුද්ධං ගස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණී හෝති කංච පජානාති තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් කුරු රට කම්මාස ධම්ම නියම් ගමේදී 30000ක් සංඝ පිරිස රහත් ඵලයේ පිහිටුවමින් දේශනා කොට වදාරන ලද නිවන් දොරටු 21ක් සහිත මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ බොද්ධංග විදර්ශනා ධම්මානුපස්සනා සතිපට්ඨානයේත අයිති සූත්‍ර දේශනාවක් ධර්ම දේශනේ සඳහා මාතෘකා කරන්ට යෙදුනේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනයේ බෞද්ධයන් විසින් නිතර භාවිතා කෙරෙන තාමත්ම ශ්‍රේෂ්ඨ භාවනා මාර්ගයක් දැක්වෙන දේශනයක්. සියලු සරුවඥන් වහන්සේලා අත්නෑර එකලස දේශනා කරන දේශනාවක් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව. එෙහි ධම්මානුපස්සන සතිපට්ඨානයේට අයිති බොජ්ජංග විදර්ශනාව ගැනයි මේ සූත පාඨයෙන් කියවෙන්නේ. පුනච්ච පරම් වික්ඛවේ දික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්ත සුබොජ්ජංගේසු මේ කියන ලබ්ධේ ආයතන විදර්ශනාවට අනතුරුව යෝගාවචර භික්ෂූන් වහන්සේ සප්ත බොජ්ජංගයන් පිළිබඳව ධම්මානුපස්සනා සතිපට්ඨානය යෙදෙයි. කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තු සුබොධ්ජංගේසු මහණෙනි භික්ෂූන් වහන්සේ සප්ත බෞද්ධාංගයන් පිළිබඳව ධම්මානුපස්සනාව යෙදෙන්නේ කෙසේද? ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බුද්ධංගං අක්ඛිමේ අජ්ජත්තං සති සම්බුද්ධං ගෝති පජානාති සතර දුකින් මිදී නිවන් සුව ලබනු පිණිස සතිපට්ඨාන භාවනා වඩන යෝගාවචර භික්ෂුව යෝගාවචර භික්ෂුණිය යෝගාවචර උපාසකතුමා යෝගාවචර උපාසිකාතුමිය තමන්ගේ సంతානයෙහි සති සම්බොජ්ජංගේ ඇත්තේ නම් මා సంతානයෙහි සති සම්බොජ්ජංගේ ඇත්තේ යයි නුවණින් දැනගනි අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති තමන්ගේ సంతානෙහි සති සම්බොජ්ජංගේ නොමැතිනම් මාගේ సంతානේ සති සම්බොජ්ජංගේ නොමැත්තේයි නුවණින් දැනගනි යථාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස් උප්පාදෝ හෝති පංච පජානාති යම් ප්‍රතිපත්ති මාර්ගයක් හේතු කොටගෙන නූපන්න වූ සති සම්බොජ්ජංගේ උපදින්නේ නම් එයද නුවණින් දැනගනි යථාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණී හෝති තංච පජානාති යම් ප්‍රතිපත්ති මාර්ගයක් නිසා උපන්නා වූ සති සම්බොජ්ජංගය රහත් මඟ නුවණින් පරිපූර්ණ බවට පත්වන්නේ නම් එයද නුවණින් දැනගනි මේ මාත්‍රකා කළ පාඩයේ වචනාර්ථයයි. මෙහිදී අපි සලකා බලන්නට ඕනේ බොජ්ජංග කියන්නේ කුමක්ද? එය අත්කතාවල මෙහෙම තෝරනවා. බෝධි උච්චති චතුසු මග්ගේසු ඥානං සතර මාර්ග ඥානයේත බෝධියයි කියනු ලැබේ. සෝවාන් මාර්ග ඥානය බෝධි. සතරදාගාමි මාර්ගඥානය බෝධි. අනාගාමි මාර්ගඥානය බෝධි. අරහත් මාර්ගඥානයද බෝධි. මේ සතර මාර්ගඥානයට බෝධි කියවෙනවා. සතර ඵල ඥානයට විශේෂම බෝධි කියවෙනවා. තවත් දුරට සරුවක්නිතා ඥානයට බෝධි කියලා තියෙනවා. නිර්වාණ ධාතුවට බෝධි නම භාවිතා වෙනවා. සත්‍ය අවබෝධ කරගන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් බෝධිය කියන වචනේ කියනවා. බෝධිසත්ත්ව කියන වචනය කාටවත් භාවිතා වෙන වචනයක්. බෝධිසත්ත්ව කියන්නේ මේ සතර මාර්ගඥාන නැමැති බෝධිය කෙරෙහි සතර ඵල ඥානෙ නැමැති බෝධිය කෙරෙහි සරුවක්ඥතා ඥාන බෝධිය කෙරෙහි ශාන්ත නිර්වාණ ධාතු බෝධිය කෙරෙහි ධර්ම ඡන්දයෙන් ඇලුනා වූ පුජ්‍යලයාට කියනවා බෝධිසත්ත්ව. මෙතන ඇලුනා වූ කියන්නේ තෘෂ්ණාවෙන් ඇලීම නෙවෙයි. ධර්ම ඡන්දයෙන් ඇලීම. ධර්ම ඡන්දයෙන් ඇලීම කියන එකේ තේරුම වචන වශයෙන් ඇලීම කියුවට ධර්ම ඡන්දයෙන් ප්‍රාර්ථනා ඇති කෙනේ තේරුමයි බෝධිසත්ත්ව. දැන් මේ පොදුවේ අපි කියනවා සත්‍යයෝ කියලා ඒ සත්‍යෝ කියන තැන සත්‍ය කියලා කියන්නේ පංචස්කන්ධයෙහි තෘෂ්ණාවෙන් ඇලුණු ගැවෙන් සත්‍ය කියලා. මේ කියන සත්‍ය කියන ඇලීම එහෙම නෙමෙයි. ධර්ම ඡන්දයෙන් ප්‍රාර්ථනා ඇති කියන එකයි සත්‍ය කියන්නේ. මහා බෝධිසත්වයන් වහන්සේලා ප්‍රත්‍යේක බෝධිසත්වයන් වහන්සේලා ශ්‍රාවක බෝධිසත්වයන් වහන්සේලා නමින් මේ බෝධියේ කෙරෙහි ධර්ම ඡන්දයෙන් ප්‍රාර්ථනා කරන උත්තරයන් වහන්සේලා කොටස් තුනක් වැඩ ඉන්නවා. උන්වහන්සේලාට කියන බෝධිසත්ත්ව. ඒ මේ බෝධිසත්වයන් වහන්සේලා යම් ප්‍රතිපදා මාර්ගයක් හේතු කොටගෙන බෝධිය සාක්ෂාත් කරගන්නාසේක් නම් මේ ප්‍රතිපත්ති ධර්ම සියල්ලද කියනවා බෝධි අංග කියලා. බෝධි අංග එතකොට සෝවාන් මාර්ගඥාන නිමිති බෝධියට පැමිණීමේ අවයව බෝධි අංග. සතරදාගාමි මාර්ගඥාන බෝධියට පැමිණීමේ අවයව බෝධි අංග. අනාගාමි මාර්ගඥානෙද පැමිණීමේ මේ අවයව ධර්ම අවයව ධර්ම කොටස බෝධි අංග. අරහත් මාර්ගයේ පැමිණීමේ අවයව බෝධි අංග. ඒ වගේම සතර ඵලයට පැමිණීමේ අවයව ධර්ම කොටස බෝධි අංග මහා බෝධිසත්වයන් වහන්සේ නමක් විසින්නම් සරුවක්මතාඥාන බෝධියට පැමිණීමේ අංග බෝධි අංග එවැගේම සීල බෝසතුන් වහන්සේලා පැමිණෙන නිර්වාණ ධාතු බෝධිය සඳහා උපකාරණ ධර්ම බෝධි අංග. එතකොට මේ බෝධි අංග කියන වචන දෙක සංදි වෙලා සමාස වෙනකොට බෝධි අංග බොජ්ජංග කියලා සංදි වෙනවා. බෝධිය කියන්නේ මෙම මහා ප්‍රාණ ධ්‍යානයේ ස්වරයෙන් වෙන් කරලා එයට ආදේශයක් වෙනවා. ඒක දිත්තර වෙනවා. එතකොට බොජ්ජංග කියලා පදේ හැදෙනවා. බොජ්ජංග ඊළඟට ඒවා ධර්මතාවයෙන් හතක් පවතිනවා. සති ධම්මවිචය, විරිය, තීති, පස්සද්දී, සමාධි, උපේක්ඛා. මේ වායිති වෙන්නේ බෝධිපාක්ෂ ධර්ම 37ට. මේ බෝධිපාක්ෂ ධර්ම 37 ඉතාමත් වැදගත් ධර්ම කොටසක් තමයි බොජ්ජංග කියලා හඳුන්වන්නේ. මහා කස්සප බොජ්ජංග, මහා චුන්ද බොජ්ජංග, මහා මොග්ගල්ලාන බොජ්ජංග නමින් පිළිදේශනා තුනක්ද තියෙන බව මතක ඇති. මේ මේ සත්‍ය බොජ්ජංග මාත්‍රිකා කොට භාවිතා කළ පිළිදේශනා. එතකොට මේ බොජ්ජංග සතර මාර්ගඥාන ලබා ගැනීමට මහෝපකාරී වෙන අවයවවත් අංග වශයෙන් උපකාර වන ධර්මයි. මේවා භාවනාක් නගන්නේ කොහොමද කියන එකයි මහා සතිපට්ඨාන සූත්‍රය උගන්වන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රය උගන්වනවා බොජ්ජංග හත කොහොමද භාවනාක් නගන්නේ කියලා. එතකොට බොජ්ජංග හත ඉස්සෙල්ලා තේරුම් කරගන්නවා. පරමාර්ථ ධර්ම වශයෙන් සතිචෛතසිකය සති සම්බොජ්ජංග බවට යන්නේ. ප්‍රඥා චෛතසිකයයි ධර්මයේ සම්බොජ්ජංගේ බවට යන්නේ. වීර්ය චෛතසිකයයි විරිය සම්බොජ්ජංග බවට යන්නේ. ප්‍රීති චෛතසිකයයි ප්‍රීති සම්බොජ්ජංගේ බවට යන්නේ. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි චෛතසික දෙකයි පස්සද්ධි සම්බොජ්ජංගේ නමින් ගැනෙන්නේ. එවාගෙම ඒකාග්‍රතායි චෛතසිකයයි සමාධි සම්බොජ්ජංගේ නමින් ගැනෙන්නේ. සතර මධ්‍යත්තතා උපේක්ෂා චෛතසිකයයි උපේක්ඛා සම්බොජ්ජංගේ නමින් ගැනෙන්නේ. මේවා වඩන්න ධර්මතා 56ක් උපකාර වෙනවා. එක එක බොජ්ජංගයට එක එක අවයව තියෙනවා. ඒවා සියල්ල එක්කාසු වෙනකොට ධර්මතා 56ක් තියෙනවා බොජ්ජංග භාවනාව සඳහා. අත්තිවික්ඛවේ සති සම්බොජ්ජංගඨානීය ධම්මා තත්ත්‍යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස උපාදාය උප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණ්‍යා සංවත්තති ඒ කියන්නේ සති සම්බොජ්ජංගය වැඩෙන්නට ආහාර වශයෙන් ධර්මතා තියෙනවා. ඒවා යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කොට ගැනීමෙන් නූපන්න සති සම්බොජ්ජංගය උපදිනවා. උපන්න සති සම්බොජ්ජංගය භාවනාවෙන් පරිපූර්ණ බවටපත් වෙනවා. සති සම්බොජ්ජංගේ උපදවන්නට හේතු වෙන ධර්මතා තියෙනවා හතරක්. සති සම්පජඤ්ඤං මුත්තක් සති පුද්ගල පරිවර්ජනතා උපාත්තික සති පුද්ගල සේවනතා පද විමුක්තතා මෙන්න මේ ධර්ම හතර අනුගමනය කිරීම නූපන් සති සම්බොජ්ජංග උපදින්න ආහාරයක් උපන්න සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ ආහාරයක් සති සම්පජඤ්ඤේ කියන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවානේ තුන්වෙනි කර්මස්ථානය චතු සම්පජඤ්ඤ කියලා අන්න එතන පැහැදිලිව දැක් වෙනවා සති සම්පජාඤ්ඤය. සතිය කියන්නේ සිහිය, සම්පජාඤ්ඤය කියන්නේ නුවණ. මේ දෙක අත්හැර දැනගත්තාම මේ දෙක නිසා සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ කියන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට ආපස්සට යනකොට සිහියෙන් නුවණින් යනවා එන. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරි බැලීමේදී හැරී බැලීමේදී සතියෙන් ඥානයෙන් ඉදිරි බලනවා නම් ආපසු බලනවා නම් එතන සති සම්පජාඤ්ඤයේ තියෙනවා. සම්මිංජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හොති. අප්පා ආදී අවයව නැමීමේදී දිගහැරීමේදී සතියයි ඥානයයි දෙක පෙරතු කොට පවත්වනවා නම් එතන සති සම්පජාඤ්ඤයේ තියෙනවා. සංඝාතිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති. භික්ෂුන් වහන්සේ නමක් නම් අඳන ඇඳීම, කටිය බැඳීම, කණිකොඩ සිවුර දැරීම, දෙපට සිවුර දැරීම, පාත්‍රය අතට ගැනීම, පාත්‍රයේ තවිකාවේ දැමීම, පාත්‍රයේ දෝහණය කිරීම මේ සියල්ල සිහියෙන් නුවණින් කරනකොට එතන සති සම්පජාන්නේ තියෙනවා. අසිතේ තේතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ආහාර පාන වැළඳීමේදී පරිභෝග කිරීමේදී පානය කිරීමේදී රස විඳීමේදී සිහියෙන් නුවණින් කරන්නේ නම් එතන සති සම්පජාඤ්ඤයේ තියෙයි. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. කැසිකලේ වැසිකලේ ශාරීරික කෘත්‍යයන්ෙහිදී කෙල ගැසීම, දත් මැදීම, මූණ ඡේදීම, වතුර නෑම, ඇඟිලිම, පාද වීම, දීපතු බෑම ආදි හැම කටයුත්තකම සතියෙන් ඥාණයෙන් කරනවා නම් එතන සති සම්පජාඤ්ඤය කියයි. එවාගෙම ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ කුණී භාවේ සම්පජානකාරී හෝති කෙටි කෙටි ගමන ඉදිරියට යාම ආපස්සට ඒම වාඩි වීම නිද හිටගෙන සිටීම නිදීම නිදිමැරීම කතා කිරීම තුස්නින් භාවේ මේ හැම ක්‍රියාවකදීම සිහියෙන් නුවණින් කරනකොට එතන සති සම්පජාන්නේ තියෙනවා ඒ සති සම්පජාඤ්ඤය සම්‍යක් ප්‍රඥා හතරකට උගන්වනවා. සාර්ථක සත්‍රාය ගෝචර අසම්මූල්‍ය කියලා. යම් ක්‍රියාවක් කරන්න ඉස්සර වෙන සිහියෙන් නුවණින් කල්පනා කරනවා. මා මේ කරන කටයුත්ත පිනක්ද පවක්ද? පිනක්ද පවක්ද කියලා විමසා බැලීම සාර්ථක සම්පජාඤ්ඤයයි. පිනක් නම් සාර්ථකයි. තවක් නම් අසාර්ථකයි. ඒ පිනක් බවට පත් වූ ක්‍රියාව පිනක් වශයෙන් කරන ක්‍රියාවක් සත්‍රායද අසත්‍රායද බලනවා. සත්‍රාය කියන්නේ සුදුසුද නුසුදුසුද කියන එකයි. පිනක් කොනස් නුසුදුසු වෙන්න පුළුවන්. නුසුදුසු නම් ඒක අසත්‍රායයි සුදුසු නම් සත්‍රායයි. ඒකට කියනවා සත්‍රාය සම්පජාන්නේ. ඊළඟට පිනක් වූ ක්‍රියාව සුදුසු වූ සත්‍රාය වූ ක්‍රියාව කරනකොට Taman ගන්නේ කවර භාවනා කමඨානක්ද කියලා කමඨාන තෝරාගන්න ඕන. මේ කමඨාන තෝරා ගැනීමද කියන ගෝචර සම්පජාන්‍ය. ඊළඟට ඒ කරුණු තුන හරියටම තේරුම්ගෙන ඒ කරන ක්‍රියාවට සම්බන්ධ නාම රූප විපස්සනාටහරෝ. මේ ක්‍රියාව කරන්නේ මම කියා කෙනෙක් නෙමෙයි. මගේ ක්‍රියාවක් නෙමෙයි. මේ ක්‍රියාව කරන්න හිතක් පහළ වෙනවා. ඒ ඒ චිත්ත පරම්පරාවක් පහළ වෙනකොට චිත්ත කිරියේ වායෝ ධාතුව පහළ වෙනවා. චිත්ත කිරියේ වායෝ ධාතුව ශරීරයේ පැතිරීමෙන් කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය විඤ්ඤාතිය පහළ වීමෙන් මේ මේ ක්‍රියාකලාපයන් සිද්ධ වෙනවා. මෙතන සත්‍යයක් නෑ පුද්ගලයක් නෑ ඒ චිත්තචෛසික භූත රූප උපාදා රූප කියන නාම රූප සියල්ල හරියට රත්ෝ කබලක ඵලයට පුරන්නක් මේ අබෑට පුපුරන්නාක් මෙන් ශනික ශනිකව ඒ ඒ තැනම සිඳි සිඳි බිඳි බිඳි යනවා අනිත්‍යයි සිඳින් බිඳින් දෙකෙන් පෙළෙනවා දුකයි කැමැති කැමැතිසේ නොකවති අසාර නිසාර බවට යනවා අනාත්මයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ ක්‍රියාකාරී නාම රූප ධර්ම සියල්ල දුක්ඛ සත්‍යයි මේ දුකට හේතු තෘෂ්ණාව සමුදය සත්‍යයි දුක සමුදයක් නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි නිරෝධයට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයයි. මගේ මේ සාර්ථකෝ මේ සත්‍රායෝ මේ ගෝචර වූ මේ අසම්මුහුණෝ ක්‍රියාකලාපය මට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතිවා. අන්න අසම්මූල සම්පජාන්නේ. මෙන්න මේ ආකාරයෙන් සෑම කටයුත්තකදීම සතියයි ඥානය දෙක අත්හැර බැලගෙන පැවැත්වීම නිසා නූපන්නා වූ සති සම්බොජ්ජංග උපදිනවා. උපන්නා වූ සති සම්බොජ්ජංගය ඥාන බවට, අභිඥා බවට, විදර්ශනා ඥාන බවට, සෝවාන් ආදී මාර්ගඵලානුක්‍රමයෙන් අරිහත් මාර්ග ඥානයෙන් පරිපූර්ණත්වයටපත් වෙනවා කියන එක දේශනා කළා. ඊළඟට මුත්තසති පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ කියන කරන කිසිවක් මතක නැති පුද්ගලයෙක් ඉන්නවා. ඒ අසන්න උපමාවක් කියනවා බක්ත නිච්චිත පාපසලිසේ පුද්ගලී කියලා. කපුටුවා තොඩඟට බත් වැනි දේවල් කටට ගන්නවා. අරගෙන ගිහින් හංගනවා. පොල් පිටක් අස්සේ පොල් නෙල්ලක් අස්සේ වාලේ උළු කැටයක් අස්සේ එහෙම නැත්නම් ගහ කත්තක් අස්සේ හංගනවා. පොල් ගස්වල බොහෝ සෙයින් හංගනවා. හැංගුවන් පස්සේ ආයෙ මතක නැහැ. ඒ බත් කැටේ ගන්න ඒ කෑම ටික ගන්නයි මතක නැහැ කපුටාට වෙන දහග දුවනවා. පියාඹනවා. ඒ බත් ඇටි අනුභව කරන්නේ වෙන කූඹියේ. නැත්තම් ලේනේ. නැත්තම් වෙන සතේ. අන්න ඒ වගේ ඉන්නවා කුජලෝ. මොනවද කිව්වේ මොනවද කලේ මතක නැහැ. ඊයේ කියපු දේ අත මතක නැහැ. උදේ කියපු දේ දැන් මතක නැහැ. තියපු දේ මතක නැහැ. Taman නිතරම වික්ෂිප්තව ඉන්නවා අමතක වීම නිසා. මෙන්න මේ වාගේ පුද්ගලයන් ආදර්ශයට ගැනීමෙන් වැළකී සිටීම නිසා නූපන්න සති සම්බොජ්ජං උපදිනවා. උපට්ඨිත සති පුද්ගල සේවනතා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි එවැනි උත්තරයන් ආදර්ශයට ගැනීම නාසගේ චරිතාපදාන ආදර්ශයට ගැනීම දැකීමෙන් ආශ්‍රය කිරීමෙන් අනුගමනය කිරීම නිසා නූපන්න සති සම්බොජ්ජං උපදිනවා තදදිමුත්තතා කියන්නේ මම සෑම ක්‍රියාවකදී සෑම ඉරියව්වකදී සිහියෙන් යුක්තවන්නේමි මට සෑම කටයුත්තකදීම එළඹ සිටි සීය පවතිවා කියලා දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන්නාට නූපන්න සති සම්බොජ්ජංග උපදිනවා උපන්න සති සම්බොජ්ජංගේ වැඩෙනවා මේ සති සම්බොජ්ජංගේ යම් පමණ තමාගේ සිතේ වැඩි දියුණු වෙලා තියෙනවා නම් ඒ තරමට අනිත් බොජ්ජංග දියුණු කරගන්න පහසු වෙනවා අත්තිබික්කවේ ධම්මේචේ සම්බුද්ධං ගට්ඨානියා ධම්මා තත්යෝනසෝ මානසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුපන්නස්සවා ධම්මේචේ සම්බුද්ධං ගසුප්පාදාය උප්පන්නස්සවා ධම්මේචේ සම්බුද්ධං ගස්ස බියෝ භාවාය වේකුල්ලාය භාවනාය පාරිපූර්ණා සංවත්තති ඒ කියන්නේ ධම්මේචේ සම්බුද්ධං ගෙනෙමෙති ප්‍රඥාව උපදවන්න ආහාර තියෙනවා ඒ ආහාර ගැන යෝනිසෝ මනසිකාරයේ බහුල කිරීමෙන් නූපන්න ධම්මචේ සම්බොජ්ජං උපදිනවා උපන්න ධම්මචේ සම්බොජ්ජංගේ රහත් මඟ නුවණ දක්වා අභිවෘද්ධියටපත් වේවා මෙතන ධම්මචේ කියන ප්‍රඥාව දියුණු කර ගැනීමට හේතු වෙන ධර්මතා හතක් තියෙනවා පරිපුච්ඡකතා වක්තු විසද කිරියතා ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ධනතා පඤ්ඤවන්ත පුද්ගල සේවනතා ගම්භීර ඥානචර්යා පච්චේකනතා තද දිමුත්තතා කියලා. ඒ කියන්නේ පරිපොච්ච කතා කරන බණ ඇසීම. බණ ඇසීම බණ පාඩම් කර ගැනීම එහි අට කතාව සහිතව ඒ වචනාර්ථයේ ඉගෙන ගැනීම. මේකට කියනවා පරිපොච්ච කතා. ඒ ධර්මයේ පාඩම් කිරීමෙන් ධර්මයේ සත්‍යයනා කිරීමෙන් ධර්මයේ අර්ථ වටහා ගැනීමෙන් ඒව අසා දැන ගැනීමෙන් නූපන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ හේවත් ප්‍රඥාව උපදින උපන්න ප්‍රඥාව වැඩෙනවා. වක්තු විසද කිරීතා කියවේ තමන්ගේ අභ්‍යන්තර බාහිර පවිත්‍රතාව තමන්ගේ ශරීරය පිරිසිදු කරගන්න ඕනේ. ශරීරයේ දොස් තියෙනවා නම් තුන් දොස් තියෙනවා නම් උද්ද විරේචන, වාදෝ විරේචන, නක්කු කම්ම කියන ආකාර වලින් ශරීරය සැහැල්ලු කරගන්නට ඕනේ. බඩ විරයක කිරීම, ලය විරයක කිරීම, නැස්ස කිරීම ආදී වශයෙන් ශරීරයේ දොස් සමනය කරගන්නට ඕනේ. ඒක ආධ්‍යාත්මික පවිත්‍රතාව, ආධ්‍යාත්මික වත් විසුද්ධි ක්‍රියාව. ඒ වගේම නියපතු බා ගැනීම, භික්ෂුන් වහන්සේ නමක් නම් ඉසකේ බා සබා ගැනීම, සිවුරු කිලකුණන් සිවුරු දෝවණය කිරීම, සිවුරු ඉරිලන්නම් සිවුරු මසා ගැනීම, සිවුරු පඩු පාට මදිනම් පඩු පවා ගැනීම, පාත්‍ර මල බැඳිලා නම් පාත්‍ර විශේෂයෙන් කළු කර ගැනීම මේ විදිහට ශරීරයේ පරිහරණය කරන දේවලු පවිත්‍රතාව තබා ගැනීම අජ්ජත් වස්තු විසදිකිරීතාව. තමාගේ ආධ්‍යාත්මික පවිත්‍රතාව. ඊළඟට තමන් සැතපෙන හැඳ, තමන් වාඩි වෙන කුටුව, තමන් පරිහරණය කරන භාණ්ඩ, ඒවා දැලිදු විලවැදී අපිරිසුදුෙන් තියෙන්නේ නොදී පිරිසුදු තබා ගන්නට ඕනේ. එවාගේම ඇඳ ඇතිලි කොට මෙත්තාදී දෝහණය කරන දේවල් දෝහණය කරලා පිරිසුදු තබා ගන්නට ඕනේ. ඒ වගේම මකුළු දැල් බැඳිලා නම් ඒවා පිරිසිදු කරගන්න ඕනේ. ජනේල් පැටි, දොර බාව ආදී තැන්වල දූවිලි නම් ඒවා පෙසදාලා පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේම tamam පරිහරණය කළ පරික්කම නම් ඒක පිරිසිදුෙන් තියාගන්න ඕනේ. කෝප හැඳි පිරිසේ ආදී පරිභෝග වස්තු පිරිසිදුෙන් තබා ගන්නට ඕනේ. ඒ වගේම මල් ආසන, පූජාසන පිරිසිදුෙන් තබා ගන්නට ඕනේ. වටපිටාව චලිතසලෝලින් කෙරෙන්නේ නොදී නිතර පිරිසිදුෙන් තබා ගන්නට ඕනේ. ඉඳුල් තැන් තැන් වල නොදා කුඹි වහන් නොදී මදුරුවන් ඇදෙන දේවල් වලින් ඉවත් කරලා එයින් වාචපිතාව පිරිසුදුව සබා ගන්නට ඕනේ. මේකට කියනවා බාහිර වස්තු පිරිසුදු කිරියතාව. මේ මාධ්‍යාත්මික බාහිර වස්තු පිරිසුදුව නැත්නම් එහෙම අර මල බැඳෙච්ච පහන් සැටිල්ලක මුඩු වෙච්ච තෙල් ටිකක් දාලා ඒ වගේම අස්කඩ මල්ලකින් පහන් වැටියක් හදලා පහනක් දැල්ලුවොත් පහන එළියේ නැහැ. පහන නිකන් අඩපණ වෙලා නිවිලා යනවා. ඒ මොකද අපරිසුදු තෙල්, අපරිසුදු නැතිය, අපරිසුදු පහන් පැති. ඒ වගේ තමයි වටපිටාව හා ආධ්‍යාත්මික අපරිසුදුතාවක් තියෙනවා නම් ඥානය හා සමාධිය නිසිසේ පහළවන්නේ නැහැ අපරිසුදුයි. යම් කිසි විදියකින් පිරිසුදු පහන් පැතිල්ලක පිරිසුදු වූ තෙල් වක්කොට පිරිසුදු පහන් ඇතියක් යොදා පහන දැල්වා නම් ඒ පහන් ආලෝකයේ දීප්තිමත් ඒ වාගේ ආධ්‍යාත්මික බාහිර පවිත්‍රතාවයෙන් යුතුව වඩන සමාධිය වඩන ප්‍රඥාව බොහොම දීප්තිමත් වෙනවා ප්‍රබෝෂර වෙනවා මේක නිසා එසේ ආධ්‍යාත්මික බාහිර පිරිසුදු බව ඇති කර ගැනීමෙන් නූපන්න ධම්මේචේ සම්බොජ්ජං උපදිනවා උපන්න ධම්මේචේ සම්බොජ්ජංගය අරහත් මාර්ගඥානි දක්වා අභිවෘද්ධියටපත් වෙනවා අනික්කාන ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා ඒ කියන්නේ අපේ ආධ්‍යාත්මික సంతාන ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. සති, විරිය, මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේවා ඉන්ද්‍රිය කියන්නේ සමාත නියමිත කටයුත්තේ ප්‍රධාන නිසා. සද්ධාවේ ප්‍රධානත්වය කියන්නේ හිත පැහැදවීම. ඒ ඉසුරු මත් බැවින් සද්ධා ඉන්ද්‍රිය. වීරියේ ප්‍රධාන කාර්යය රුකු දීම. චිත්තචෛසිකයන්ගේ දිරි දීම. ඒ ප්‍රධානත්වය දන්න බැවින් ගිරිය ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය කියන්නේ කුසල් අරමුණු සිහිපත් කිරීමේ ප්‍රධානය සතිය. එනිසා එහෙලා ඉසුරුමත් දැවීම සති ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය කියන්නේ විසිරෙන සිත ඒකාග්‍රතාවට පමුණවාලේ මේ ප්‍රධානත්වයේ ධර්ම බැවින් ඉසුරුමත් දැවීම ඒකාග්‍රතාවට කියන සමාධි ඉන්ද්‍රිය. ප්‍රඥාන්දේ කියන්නේ සම අරමුණකම තත්වාකාරයේ දැක ගැනීමට ඕභාස කර ගැනීමට ප්‍රධානත්වයේ ධර්ම බැවින් ඉසුරුමත් බැවින් ප්‍රඥාවට කියන ප්‍රඥා ඉන්ද්‍රිය මේ පස් දෙනා සමව තියෙන්නට ඕනේ එයින් වඩාත්ම විසදව තියෙන සතිය මේ සතිය විසදව තියාගෙන අනෙක් හතර දෙනා සම සමව තියාගන්නට ඕනේ වීරියයි සමාධියයි එවැගේම වීර්යයයි සමාධියයි ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි මේ හතර දෙනා සමව තියෙන්න ඕනේ. මේ හතර දෙනා අසමව තිබුණොත් එහෙම සමාධි වැඩෙන්නේ, ඥාන වැඩෙන්නේ, විපස්සනා ඥාන වැඩෙන්නේ, මාර්ගඵල ලැබෙන්නේ. මේ පස් දෙනා සම සමව තබා ගන්න හතර දෙනා සමව තබා ගන්න සතිය පෙරටු වෙන්න ඕනේ. සතියෙන් තමයි මේවා සම සම බව තේරුම් කරගන්නේ. හරියට සෝද හතරකින් ගමන් කරන ගමන් රථයක ඒ රෝධ හතර සම මට්ටමකම සුලඟ නොපුරවා තිබුණා නම් එහෙම නිසිසේ ගමන් කළ නොහැකි වේවා. ඒ වගේ තමයි ශ්‍රද්ධා ප්‍රඥා දෙක, විරිය සමාධි දෙක සමෝතියට ඕනේ. ශ්‍රද්ධාව වැඩිමින් ප්‍රඥාව අඩුවෙන් තියෙනවා නම් එතෙන්දී නුසුදුසු තැන පහදිනවා. ශ්‍රද්ධාව අඩුවෙන් ප්‍රඥාව වැඩියෙන් තියෙනවා නම් කෛරාටික වෙනවා. එවැගේම වීරිය වැඩි වී සමාධිය අඩු වුණා නම් උද්දච්චයට වැටෙනවා. පිළිරෙනවා. වීර්ය අඩු මේ සමාධිය වැඩි වුණා නම් තේ නිමිද්දට වැටෙනවා. එනිසා මේ හතර දෙනා සමව තබා ගන්නතුනේ සතියේ. එනිසා ඒ හතර දෙනා සමව තබා ගැනීමට යෝගාවචරය දිනචරියාවක් විශේෂ අනුගමනය කරන්න ඕන. වේලාවට හැමදීම ආදී කායික ව්‍යායාම, වේලාවට සක්මන් කිරීම, වේලාවට වාඩි වීම, වේලාවට හිට ගැනීම, වේලාවට වතුර පැන් පහසු වීම, වේලාවට දානමාන ආහාර පාන නිසසේ කැපසරුප්පන් දෙමින් පරිභෝග කිරීම, වේලාවට කාය සැපීම හේතු වෙන සම කටයුත්තක්ම තියෙන්නට ඕන ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතාවට නුවණින් යුක්තව ඒක සකස් කරගන්නට ඕනේ. එසේ ඉන්ද්‍රිය සමර්ථ පරිපාදනතාව ඇතනම් නූපන්න ධම්මේචේ උපදිනවා, උපන්න ධම්මේචේ වැඩෙනවා. අනික් කාණේ තමයි දුප්පඤ්ඤ කුංගල පරිවර්ජනතා. ඒ කියන්නේ ධර්මයේ ගැන, විනය ගැන, මෙලව ගැන, පරලොව ගැන, කර්මය ගැන, විපාක ගැන, හේතුව ගැන, ඵලය ගැන, නාම රූප ගැන ස්කන්ධාතන ධාතු ආදී ගැන මෙලෝදයක් දන්නේ නැති පුද්ගලයෝ ඉන්නවා. ඒ අත්ංගේ ආශ්‍රය භජනේ පෛරුපාසනයේ ඇතොත් ඒක නුවණ පිරීමට හේතු වෙනවා. එවන්නම්ගෙන් බැලකේ සිටීම ධම්මේචේ වැඩෙන්න හේතුවක් වෙනවා. නූපන්න ධම්මේචේ උපදින්න, උපන්න ධම්මේචේ වැඩෙන්න හේතුවක් වෙනවා. පඤ්ඤාන්ත පුද්ගල සේවනතා කියන්නේ මෙලෝ පල්ල හොඳින් දන්න, කර්ම විපාක හේතුඵල ධර්ම හොඳින් දන්න, නාම රූප ස්කන්ධ ආතන ධාතු ආදී හොඳින් දන්න, සත්‍ය ආර්ය සත්‍ය දන්න, පටිච්චසමුපාදය දන්න, ධර්මඥානය ඇති, සුත්තමේ ඥානය ඇති, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. එවැනි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය භජනේ ප්‍රයුපාසනේ කිරීමෙන් නූපන්න ධම්මයේ උපදිනවා, උපන්න ධම්මයේ සහත් මඟ නුවණ දක්වා වැඩෙනවා. ගම්මීර ඥානචර්යා පත්‍යවේකනතා කියන්නේ මහා බෝසතාණන් වහන්සේ ප්‍රඥා පාරමී පිරු ශේනක පඬිත ජාතකය, විදුර පඬිත ජාතකය, ආදාසමුක පඬිත ජාතකය, එවැගේ මහා උම්මග්ග ජාතකය මේ ආදී බෝධිසත්ව චරිත තේන ප්‍රඥා පාරමී පිරු. එවැනි බෝධිසත්ව චරිත කියවීම මෙනෙහි කිරීම. බුදුබාටපත් වෙලා දේශනා කළ ගම්භීර ධර්ම තියෙනවා. පංචස්කන්ධ, දොළොස් ආයතන, අටලොස් ධාතු, ද්වාදසාංග පටිච්ච සමුප්පාද දෙවිසි ඉන්ද්‍රිය පත් එවාගේම චතුරාර්ය සත්‍ය සූවිසි ප්‍රත්‍ය මේ ආදී ධර්මතාවන් චිත්තචෛතක රූප නිර්වාණ මේවා නිතර ආවර්ජන කිරීමෙන් කියවීමෙන් අර ගම්මේ ඥානචර්යා පච්චවේකනතා මුල් කොට නූපන්න ධම්මේචේ උපදින උපන්න ධම්මේචේ වැඩෙනවා. තදදි මුත්තතා කිව්වේ මම සම ඉරියව්වක සම ක්‍රියාවකදී නුවණින් යුක්ත වන්නට ඕනේ මට සෑම කටයුත්තකදීම නුවණ එළඹ සිටේවා කියලා දැඩි අදිස්ථානයෙන් කටයුතු කරන්නාටද නූපන්න ධම්මේචේ උපදින උපන්න ධම්මේචේ වැඩෙනවා. අත්තිබික්කමේ ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු තත්ත්‍යෝ නිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස දියෝ භාවතිත් දීයෝ භාවාය පිටිය අසම්මෝසාය සංවත්තති ඒ කියන්නේ ආරම්භ ධාතු වීරිය, නික්කම ධාතු වීරිය, පරක්කම ධාතු වීරිය කියලා වීරිය අවස්ථා තුනක් තියෙනවා. සීල රකින්න, භාවනා කරන්න, පිළිවෙත් පුරන්න, පැවිදි වෙන්න, ධ්‍යාන වඩන්න, විදර්ශනා වඩන්න පටන් ගැනීමේ වීරිය ආරම්භ ධාතු. ඒක දිගට ගෙන යාමේ වීරිය නික්කම ධාතු. මාර්ග බාධක සියල්ල අභිභවා ඉදිරියට යාමේ උත්සාහය පරක්‍රම ධාතු. මේ කියන ත්‍රිවිධ වීර්යය ගැන නුවණින් යෝනිසෝමනසිකාරයෙන් කල්පනා කිරීම නූපන්න විරිය සම්බොජ්ජංග උපදින්න ආහාර වෙනවා උපන්න විරිය සම්බොජ්ජංග වැඩෙන්න ආහාර වෙනවා එසේම ධර්මතා 11ක් තියෙනවා විරිය සම්බොජ්ජංගේ භාවිතා කරන්නේ ගමනමේ තිපච්ච වේකනතා ආනිසංස දස්සාවිතා අපාය භව පච්චවේකනතා පින්ද පාතා පචායනතා ජාති මහත් පච්චවේකනතා සත්තු මහත් පච්චවේකනතා සම්බ්‍රාහ්මචාරී මහත් පච්චවේකනතා දායජ මහත් පච්චවේකනතා කුසීත පුද්ගල පරිවර්ජනතා ආරද්ධ විරිය පුද්ගල සේවනතා තද දිමුත්තතා මේ කර්ම 11ක් තියෙනවා. මේ එකක් එකක් අනුගමනය කිරීමෙන් නූපන්න වීර්යය උපදිනවා, උපන්න වීර්යය වැඩෙනවා. එයින් කියලා ඒ ගමන් දීපය ගැන සිහි කිරීමෙන් වීර්යය වැඩෙනවා. ඊළඟට ආනිසංස දස්සාවිතා කිව්වේ ඈතාකේතේ බුදුපසේ බුදුමහරහත් තත් වීර්ය කළොත් මට අනිවාර්යයෙන්ම මා බලාපොරොත්තු වන ලෞකික ලෝකෝත්තර අධිගම ලැබෙනවා. අර බුද්ධ ශාසනයේ සඳහන් වෙනවා අන්නේ ශාස්ත්‍රු ශාසන වල වීර්ය කරන්න දුක් විඳිනවා. බුදු ශාසනයේ වීර්ය කරන්න සැප විඳිනවා. බුද්ධ ශාසනයේ කුසීතය දුක් විඳිනවා. බුද්ධ ශාසනයේ වීර්ය කරන්න සැප විඳිනවා. අන්නේ ශාසන වල කුසීතය සැප විඳිනවා. වීර්යවන්තයා දුක් විඳිනවා කියලා. ඒ වගේ බුදු සසුනේ නියම රසය විඳ ගන්න, සැප විඳ ගන්න, වීර්ය කරන්න ඕනේ කියලා අනුසස් මෙනෙහි කිරීමෙන් වීර්ය උපදිනවා. අපාය බාපත්‍ය කනතා කිව්වේ වික්ෂසරදී වීර්ය නොකිරීම නිසා සතර අපායේ අනන්ත දුක් විඳා. මම අද වීර්ය නොකළොත් මගේ සතර අපා ගමන වළක්වන්නට පුළුවන් කමක් නැහැ. නිසා මම අද අප්‍රමාද වීර්ය කරන්නට ඕනේ. මින්වත් අපායට නොයන්ද මම වීර්ය කරන්න ඕනේ කියලා අපාය භයසේ කිරීමෙන් වීර්ය උපදිනවා. පිල්ලපාතා පචානතා කියන භික්ෂුන් වහන්සේ නමක් ගැනයි. භික්ෂුන් වහන්සේ තමන්ගේ සිව්පසෙන් සංග්‍රහ කරන සදවතුන්ගේ ඒ සංග්‍රහ මහත්ඵල කර දීම සඳහා වීර්ය වඩන්නට ඕනේ. අර මහා මිත්‍ය ස්වාමීන් වහන්සේ වාගේ. මහා මිත්‍ය ස්වාමීන් වහන්සේ 12 අවුරුද්දක් හසකලෙනේ භාවනානුයෝගී සිටියා. උන්වහන්සේ 12 අවුරුද්දක්ම සියාපින් දානේ පිළිගන්නු මව් කෙනෙක් සිටියා. ඒ කන්දක් උඩ ආරණ්‍ය ඉසෙන්නේ කුටියේ තියෙන්නේ කන්ද පාමුල ගෙදර තියෙන්නේ. එක දවසක් ස්වාමීන් වහන්සේ සති සම්පජාන්යෙන් පිදුසිඟා වඩිද්දී කන්දෙන් බැහැගෙන වෙලාවේ ගෙදර මවතුමිය තමන්ගේ දියණියට උපදෙස් දුන්නා. දරුවා මම දැන් යනවා වැඩකට මං එනකොට දවල් වෙයි ඔබේ සහෝදර ස්වාමීන් වහන්සේ තව ටිකකින් පින්දපාත වැඩි සෝතාසනේ පනෝලා වඩා හිඳවල අන්න අහවල් තැන පරණහාල් තියෙනවා ආවල් තැන ගෙතෙල් අකුරු මේවා තියෙනවා බොහොම ප්‍රණීතව දානි හදලා මං වෙනුවට පූජා කරන්න. ඒ වගේම මට දවස් ඇඹුල් කඳ ටිකක් හදලා කියන්නේ කියලා. මේක වුණාට සම්දෙන් බෑගනේ ස්වාමින් වහන්සේ. උනාගේ හදවතට මහත් විනිවිදයාමක් ඇති වුණා. අනේ මේ විදිහට තමන් <clears throat> තමන්ට මොනම වැඩක්වත් මගේ නැහැ උපකාරයක් නැති මට මේ විදිහේ ප්‍රණීතව දාන දෙන්න කියනවා තමන්ට ඇඹුල් කඳක් හදලා තියන්න කියනවා. මේ වාගේ සදාවත් මව්වරුන්ගේ දානේ වළඳලා කෙලෙස් හයතෝ සිටියොත් මම ලොකු වර්ධකරුවේ. ඒ නිසා මම අද දාන ගන්නේ නෑ රහත් නූනොත් කියලා ආපසු වැඩියා. කුටියට වැන්නලා දෙපට සූර නමලා තියුවා. පාත්‍රේ තන්පත් කරලා භාවනාසනේ වාඩි වුණා. බොහෝ කාලයක් හිත දියුණු කරමින් සිටිය අප්‍රමාදී ස්වාමීන් වහන්සේ නමක්. ස්වාමීන් වහන්සේ වාඩි වුණාර සංවේගයෙන් වාඩි වුණේ වාඩි වෙච්ච ගමන් මේක සමාධි වුණා. සමාධියෙන් විපස්සනාට හැරුණා වැඩි වෙලාවක් ගත්තේ නෑ සීල කෙලස් නැසාරි හත්යටපත් වුණා. කුටියෙන් හිඳුලට ඇවිල්ලා තමන්ගේ පින්ඳ පාතට වෙලාවක්ද කියලා හෙවණැල්ල දිහා බැලුවා. එතකොට වෘක්ෂ දේවතාවෙක් බිමට මිනිස් වෙස්යෙන් බැලලා වැන්දා. බදලා ගාතාවක් කිව්වා. නමෝ තේ පුරිසා ජන්නේ නමෝ තේ පුරිසුත්තම යසකේ ආසවා කේන දක්ඛිනියෝ සි මාරිසේ ආජන්‍ය පුරුෂයන් වහන්සේ, උත්තම පුරුෂයන් වහන්සේ ඔබ වහන්සේට මගේ নমස්කාරය වේවා. ඔබ වහන්සේ නික්ලියසෙ වුණා නේද? ස්වාමීනි, ඔබ වහන්සේ වැනි උත්තමයන්ද පින්දපාතේ පිරිනමන දුක්පත් මව්වරු දුකෙන් මිදෙනවා ස්වාමීනි පින්දපාතේට වේලාව තියෙනවා වඩින්න කියලා ආරාධනා කළා. එදා පින්දපාතේ වැල්ල උන්වහන්සේ දාන්නේ වැළඳුවා. එදා අවශ්‍ය වෙනකොට මේ මෞතුමිය ගෙදර ඇවිල්ලා දුවගෙන් එහවා කොහොමද දරුව ස්වාමින් වහන්සේ වැඩියාද දාන්නේ දුන්නද? එසේය මෑණියනි. වෙන කවදාකවත් නැති වෙනසක් මට අද පෙනුණා. හරියට පිටුණු නෙළුම් මලක් වාගේ ස්වාමින් වහන්සේගේ මොහොන බොහොම ප්‍රබෝධමත් තිබුණා. ඒ මෞතුමියක ඇතිවෙච්ච ප්‍රීතිය කොච්චරද දිගාවලා ඒ දිහාවට වැඳලා කිව්වා නේ මගේ උත්තර ස්වාමින් වහන්සේ අද ශ්‍රමණ කෘත්‍යේවත් මානකමේ ඵලෙ විඳ ගන්න ඇති කියලා සන්තෝෂයෙන් සතුටු වුණා. මෙන්න මේ වාගේ අනුන් දෙන සිව්පස දානයේ මහත්ඵල කර දීම සඳහා හිතා බැලීම උත්සාහවන්ත වීම පින්ද පාතා ප්‍රචාරතා එන් නැති වීර්ය උපදිනවා උපන්න වීර්ය වැඩෙන. ජාති මාත්‍ය පච්චේකනතා නම් ගිහි පැවිදි බෞද්ධ හිතන් දෝනේ. අපි එසේ මෙසේ වංශාකාරෝ නෙමෙයි. අපි ඔක්කාක රාජවංශයේ පටන් මහා සම්මත රාජවංශයේ පටන් වෙන රජ පෙළපතටයි අපේ පියාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ එවාගේම යසෝදරා උත්තමාවාපේ මෑණියන් වහන්සේ ඒ වගේම සුද්ධෝදන මහා මායා දෙපළ අපේ මුතුන් මිත්තලියෝ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ අපේ වැඩිම සොහොරා අපි මේ විදිහේ ශාස්ත්‍රීය પરම්පරාවට ශාක්‍ය වංශයට ඇති පිරිසක්. එනිසා මේ ශාක්‍ය වංශයට ඇති පිරිසක් වූ අප ප්‍රමාද වෙන සුදුසු නැහැ කියලා හිතනකොට වීර්යය වැඩෙනවා. සත්තු මහත් පත්‍ය කරන තාක්න අපි ශාස්ත්‍රුන් වහන්සේ සේමසේ කෙනෙක් නෙමෙයි. පදුසන්දි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්ක මංගල්‍ය, පරිනිර්වාණ මංගල්‍ය ඔය හැම අවස්ථාවකදී සහ විශේෂ දේශන අවස්ථාවලදී දස දහසක් ලෝක ධාතු කම්පා වෙන කම්පා කළ උත්කමේ උනාස මේ මේ විදිහේ බෝධි සම්භාරය තුත්තමේ මේ තරම් පුදුම ආචාර්ය අද්භූත ආස්භාවයක් පරිහරණය කළ අති ශ්‍රේෂ්ඨ වූ ද්විතීය වූ ශ්‍රේෂ්ඨ සාකුරුණ හසනම උන්වහන්සේගේ ශ්‍රාවක ශිෂ්‍ය බාටපත් වූ මම කුසීතව සිටීම සුදුසු නැහැ කියලා සාකුරු ගුණමාන්තතාව සිහි කිරීමෙන් වීදී උපදිනවා එවාදීම සබ්‍රාමචාරි මහන්ත පච්චවේකනතා කිවේ මගේ පෙළපතේ අපට සහභාගීව සිටි සබ්‍රාමචාරීන් වහන්සේලා එසේ මෙසේ උත්තරයෝ නෙමෙයි ප්‍රඥාවෙන් අගතන්පත් සරියුත් මහ රහතන් වහන්සේ. ඉන්දියෙන් අගතන්පත් වූ මහා මොකලන් මහ රහතන් වහන්සේ. දුතාංගයෙන් අගතන්පත් වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ශික්ෂාකාමී මගතන්පත් වූ රාහුල මහ රහතන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික සතිමන්ත ගතිමන්ත දිතිමන්ත බෞසුත උපාඨාග තනතුරුලාභී අනදමා හිමියන් වහන්සේ මේවා උත්තමයන් වහන්සේලාගේ ශාසනය තමයි අපි මේ හැසිරෙන්නේ උන්වහන්සේලා අපේ වැඩිහිටි සබ්‍රාහ්මචාර්යන් වහන්සේලා උන්වහන්සේලා අනුමමත් වීර්ය කරන්නේ මෙකල හිතනකොට නූපන්න වීර්ය උපදිනවා උපන්න වීර්ය වැඩෙනවා දායාද මහත්පත්‍රය කනතා කියන්නේ මේ බුදුසසුනේ දායාදේ අතිශ්‍රේෂ්ඨයි මොනවාද සතර මඟ ඵල පිළිවෙලින් ලැබෙන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාදී ගුණ සම්භාරය මේවා ලබන්නට නම් කුසීතවර ලැබෙන්නේ මෞපියන් සතු දරුවෙකු වැරදි මාර්ගයේ ඥාන මෞපියන්ගේ දායාද වස්තුවට හිමි වෙන්නේ නැහැ මෞපියන් දරුකමින් ඉවත් කරනවා අසීකරු දරුවා ඒ වගේම මම අසීකරුවෙක් බුදුරජාණන් වහන්සේ උපදේශ පරිද්දෙන්න ප්‍රවතුනොත් වීරයම කළොත් වීරයලක කුසීතයක ඇතුළොත් මට ලැබෙන්න තියෙන ශාසන දායාදය අහිමි වෙනවා. ඒ වගේම මම ශාසන දායාදයට ආර්ය දායාදයට හිමිකරුවෙකු වෙන්නට නම් උත්සාහවන්ත වෙන්න ඕනේ කියලා වීරය කරනවා. අනික් කාණේ තමයි කුසීත පුද්ගල පරිවර්ජනතා කිසියම් ධර්මයක් මෙනියක් ඉගෙන ගන්න නැතෝ බණක් භාවනාවක් නැතෝ කුසීතකමින් අලසව ගත කරන්නන්ගේ ආසයෙන් ගලකී. ආරද්ධ විරිය පුද්ගල සේවනතා හැම ඉරියව්වකදීම උත්හාන වීරියෙන් ආරබ්ධ වීරියෙන් කටයුතු කරන අප්‍රමාදී උත්තරයන් වහන්සේලා දැකලා අහලා ඒ අනුව අනුගමනය කෙරේ. කඩදිමුත්තතා මම සෑම කටයුත්තකදීම වීර්යයෙන් යුක්තව කටයුතු කරන්නේ කියන අදිෂ්ඨානයෙන් සිටීම. මේ කාරණා 11න් එකක් එකක් අනුගමනය කිරීමෙන් නූපන්න වීර්ය සම්බොජ්ජංග උපදිනවා. උපන්න වීර්ය සම්බොජ්ජංගය රහත් මාර්ග නුවණ දක්වාම අභිවර්ධයටපත් වෙනවා. අත්ති භික්ඛවේ පීතිසා පීති සම්බොජ්ජං ගාඨානියා ධම්මා තත් යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා පීති සම්බොජ්ජංගස් උප්පාදා උප්පන්නස්සවා පීති සම්බොජ්ජංගසාය පිටිය අසම්මෝසා ධියෝ භාවාය වෙල්ලෝ වේපුල්ලාය සංවත්තති ඒ කියන්නේ ප්‍රීතිය වැඩෙන අරමුණු තියෙනවා ප්‍රීතිය වැඩෙන කාරණා තියෙනවා ඒවා යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නිසා ප්‍රීතිය වැඩෙන්නේ ඒක ආහාරයක් වෙනවා. ඒ කවරක්ද ප්‍රීතිය වැඩෙන තියෙන කරුණු. මෙතන කරුණු 11ක් ප්‍රීතිය වඩන්න අවශ්‍ය වෙලා තියෙනවා. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවතානුස්සති උපසමානුස්සති ලෝක පුද්ගල පරිවර්ජනතා සනිද්ද පුද්ගල සේවනතා ප්‍රසාදනයේ සුත්තන්ත පච්චවේකනතා පරිදිමුත්තතා මේ කාරණා 11ක් තියෙනවා බුදු ගුණ වර්ජනා කරන්න කරන්න පීති සම්බොජ්ජංගේ වැඩෙනවා. ධාම් ගුණ, සංඝ ගුණ, සීල් ගුණ, දේවතා ගුණ, එවාගෙම නිර්වාණයේ ගුණ, ත්‍යාග ගුණ. මේ ගුණ හත මේවට කියනවා අනුස්සති භාවනා. මේ අනුස්සති භාවනා හතෙන් එකක් එකක් වඩන්න වඩන්න නූපන්න ප්‍රීති උපදිනවා, උපන්න ප්‍රීතිය අභිවර්ධනය වෙනවා. එවාගෙම ලෝක පුද්ගල පරිවර්ජනතා තුනුරුවන් ගැන ධර්ම විනය ගැන ප්‍රතිපත්ති ගැන කිසිම පැහැදීමක් නැති කිසියම් උනන්දුවක් නැති එවාගේම දුරුමුඛ භාවයෙන් කටයුතු කරද විමුඛ භාවයෙන් කටයුතු කරන පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකී චිනින්ද පුද්ගල සේවනතා කීවේ තුනුරුවන් ගැන ප්‍රඥාත්‍රය ගැන ධර්ම විනය ගැන සීලය ගැන ප්‍රතිපත්තිය ගැන සමථෝපාසනා භාවනා ගැන මේ වගේ නිතරම ප්‍රබෝධමත් සිතින් ඉන්න පිටුන නෙළුම් මලක් වාගේ ප්‍රබෝධමත් සිතින් ධර්මය ගැන පහදීමින් යුතුව ඉන්න නැත්නම් ආදර්ශිත ගැනීම පසාදිනේ සුත්තන්ත පච්චවෙක්කනතා කියන්නේ හිත පහදින මහා බෝසතාණන් වහන්සේගේ බෝධිසත්ව චරිතය. එවැගේම සරුවක්ඥන් වහන්සේ විසින් දේශනා කළ ලද සිතේ ශ්‍රද්ධාව වැඩෙන, හිතේ ප්‍රබෝධය වැඩෙන විශේෂ දේශනා තියෙනවා. ඒවා ශ්‍රවණය කිරීම, ඒවා මෙනෙහි කිරීම. සදදිමුත්තකා කියන්නේ මම සෑම ඉරියව්වකදීම පීති සම්බොධ්ජංගේ වඩන්නේ නෙමේ කියන දදි අස්ථානීය යුක්තව කටයුතු කිරීම. මේ එකක් එකක් පාසා යෙදීම නිසා නූපන්න පීති සම්බොජ්ජංගේ උපදිනවා උපන්න පීති සම්බොජ්ජංගේ රහත් මඟ නුන දක්වා අභිවර්ධනයටපත් වෙනවා අත්තිබික්කමේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි තත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා පස්සද්දි සම්බොජ්ජංගස් උපාදාය උපන්නස්සවා පස්සද්දි සම්බොජ්ජංගස්සාය චිතිය අසම්මෝසාය භීෝ භාවාය දේකුල්ලාය භාවනාය පාරිපූර්ය සංවත්තති ඒ කියන්නේ කාය ප්‍රසද්දි, චිත්ත ප්‍රසද්දි කියලා අශෝබන ඡායසික ධර්ම දෙකක් තියෙනවා. මේ ශෝබන ඡායසික ධර්ම දෙක යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කිරීමෙන් නූපන්න ප්‍රසද්දි සම්බොධ්‍යංගයේ දුපදිනවා, උපන්න ප්‍රසද්දි සම්බොධ්‍යංගයේ තහත් මඟනුණ දක්වා වැඩෙනවා. එසේ ප්‍රසද්දි සම්බොධ්‍යංගයේ වැඩෙන්න ආහාර වෙන ධර්මතා තියෙනවා හතක්. පණීත භෝජන සේවනතා උතු සුඛ සේවනතා, ඉරියාපත සුඛ සේවනතා, ලෝක පුද්ගල පරිවර්ජනතා, කාය අසාරද්ද පුද්ගල පරිවර්ජනතා, පස්සද්ද කාය පුද්ගල සේවනතා, සත්‍යත් ප්‍රයෝගතා, පද විමුක්තතා. මේ කාරණා හතයි. අනේක භෝජන සේවනතා කියන්නේ සමති උපාසනා භාවනා වඩන කෙනෙක් දිරවන්න පුළුවන් සැහැල්ලු ආහාරයක් ගන්නට ඕනේ. ඔය මස් මාංශ, ඒ වගේම තවත් බරපතල කරකස ආහාර පාන ගැනීමෙන් කාය දරත භාවය තියෙනවා. කයේ දැවිලි, කයේ වෙහෙස, කයේ කරදරු ගැතිය තියෙනවා. එතකොට පස්සද්ධි වැඩෙන්නේ. ඒක නිසා ධනවිතන තමාගේ කය සැහැල්ලු වෙන, පහසුවෙන් දිරවන්න පුළුවන්, දාහයක් ඇති නොවන ආහාර ගැනීමට පුරුදු වෙන. ඒකට කියන හිත මිත භෝජන පරිභෝගී කියලා. හිත කියන්නේ තමාට සෞඛ්‍ය හා පහසු වෙන ඇති ආහාර පාන. ඒ වගේම මිත කියන්නේ ඒක පමණට ගන්නට ඕනේ. දැන් චතුමඳුර උනත් Tamande හිත කරයි. නමුත් ඒක ගොඩාක් ගත්තොත් ලෙඩ වෙනවා. ඒක නිසාක පමණ දැනගෙන ඒ Tamanta අවශ්‍ය ආහාරය වැළඳීම. ඒකට කියනවා පණීත භෝජන සේවනත එහෙම නැතුව මේ රසමීරු හොයනවා එහෙම නෙමෙයි. රසමීරු හොයනවා නෙමෙයි මෙතන පණීත කියන්නේ උතුම් ආහාරය. උතුම් කියන්නේ හිතවත් ආහාර, තමන්ගේ ශරීරයට හිතවත් ආහාරය. එතකොට ඒක දැන් පණීත කියන වචනේ බොහෝ දෙනා කියන්නේ රස කියන එකනේ. ඒක වැරදි. දැන් කියනවා ධම්මා මජ්ක්‍ධිමා ධම්මා පණීතා ධම්මා තේනනි තිකමාතිකාවක් එතන හීනා ධම්මා කියන්නේ පහක් ධර්මින අකුසල ධර්ම. මජ්ක්‍ධිමා ධම්මා කියන්නේ අකුසල හැර ලෞකික ධර්ම. පණීතා කියන්නේ ලෝකෝත්තර ධර්ම. එතන පණීතා කියන්නේ උසස් කියන ශ්‍රේෂ්ඨ කියන. ඒ වගේම එතන පණීත භෝජන සේවනතා කියන්නේ මඟඵල නිවන් ලබන්න වැඩ කරන්නෙකුට පහසු විරණේ සැලසෙන මුරුදු ආහාර පාන තමයි මෙතන පණීත භෝජන. ඊළඟට උතුසුක සේවනට ආතිවේ කාල ගුණය. දැන් සමහර කෙනෙකුට උදේ පාන්දර කාල ගුණය භාවනාට සත්‍රාය. සමහර කෙනෙකුට දවල්, සමහරට හැන්දෑවේ, සමහරට රාත්‍රියේ පෙර යම. ওই වගේ වෙලාවල් තියෙනවා. මේ වෙලාවල් අනුව කාල ගුණය පවතින්නේ. ඒ කාල ගුණයෙන් තමා තෝරගන්නට ඕනේ භාවනා කරන කෙනෙක් ඒ භාවනාවට සුදුසු වෙලාව. ඒ අනුව තමන් භාවනා පුරුදු කරන්නට ඕනේ. ඒකට කියනවා උතුසුක සේවනතා. ඉරියාපත සුඛ සේවනතා කියන්නේ ඇතන් කෙනෙකුට වාඩි වීමේ ඉරියව්ව සුදුසුයි. ඇතන් කෙනෙකුට හිටගෙන, ඇතන් කෙනෙකුට සක්මන, ඇතන් කෙනෙකුට හාන්සි වෙලා. ඉතින් මේ තම තමාගේ ශරීර සත්‍යය අනුව ධාතු සත්‍යය අනුවයි ඉරියව්ව සුදුසු වෙන්නේ. තමාට සුදුසු ඉරියව්ව තෝරාගෙන ඒ සහැල්ලු ඉරියව්වේ භාවනා කිරීමෙන් දිනුපන්න ප්‍රසද්ධිය උපදින උපන්න ප්‍රසද්ධිය වැඩෙනවා. සාරබ්ධ කාය පොග්ගල පරිවර්ජනතා කියන්නේ බොහෝම දරණු ගතිය ඇති. ගුණ පණින වැඩ කරන කලබලකාරී පුද්ගලයෝ ඉන්නවානේ. එයත්ගේ ආශ්‍රයෙන් වැළකීම. පස්සද්ධ කාය පොග්ගල සේනතා කියන්නේ සතියෙන් සම්පජඤ්ඤයෙන් පියවර නගන. සතියෙන් සම්පජඤ්ඤයෙන් කතා කරන. සතියෙන් සම්පජඤ්ඤයෙන් ක්‍රියාව පවත්වන. සතියෙන් සම්පජඤ්ඤයෙන් දවස ගෙවෙන. කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. එවැනි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම නිසා තමාගේ සිතේ පස්සද්ධි සම්බොජ්ජං උපදිනවා උපන්න පස්සද්ධිය වැඩෙනවා මජ්ජත් ප්‍රයෝගතා කියන වැදගත් දෙයක් මජ්ජත් ප්‍රයෝගතා කියන්නේ කම්මස්සකතා පච්චවෙක්කනේ ඒ කියන්නේ දැන් අපට හැම වෙලාවෙම එකම සැපේ තියෙන්නේ නැහනේ තමාට ඔන්න කය රිදෙනවා ධනිස් රිදෙනවා එහෙම නැත්නම් මස් පිඩු පෙරෙනවා එහෙම නැත්නම් මේ මස් මැස් වල මූණේ වහනවා ප්‍රශ්නේ දැනෙනවා දහදිය නැගිරෙනවා මේක මේ පරිබෝධ වෙනවා ඒ වගේම සමාත ආශ්‍රය කරන පුද්ගලයන්ගේ ීමේදී කියන්නේ අපේ බණ භාවනා වඩන පිළිවෙත් පුරන්නන්ට නොයෙක් මේ අපහසුතා එනවා. සමහර කෙනෙක් දොස් කියනවා, සමහර කෙනෙක් කොන් කරනවා, සමහරට සීතල ආහාර වන වෙලාවේ උණුසුම් ආහාර එනවා. උණුසුම් ආහාර වල සීතල ආහාර ලැබෙනවා. ලුණු අවශ්‍ය ලැබුණු නැතුව ලැබෙනවා. ඔය වාගේ එක එක තාලේ අපහසුතා එන්න පුළුවන්. එක්කෝ සීතල, බාහිර සීතල, බාහිර උණුසුම, රග පීඩා එන, මැසි මඳුරු පීඩා එනවා. ඉතින් මේවා ගැන සමහරව කලකිරෙනවා නේ මෙතන බෑ. මේක මහා කරදර තැන. කොව හිතුවත් වැරදි. එතෙන් හිතන්න තියෙනවා කරුණු රහසයක්. එයින් ප්‍රධානම කාරණේ කම්මසකතා. මේ හැම දෙයක්ම විපාක වාරය. මේ විපාක වාරය ඉබේ ලැබුණ නෙමෙයි. දෙවියෙක් භූතයෙක් පිසාචයෙක් ගෙන දුන්නා නෙමෙයි. මිනිස්සුත් මේවා කර දුන්නා නෙමෙයි. මේක තමා පස්සේ එන සාංශාරික විපාක වාර. සතරදී අපේ අත්හැරදි තියෙනවා. ඒ විශේෂ විපාක අපි පසුපස්සේ එනවා. මේකදී අපි නුවණින් ඉවසන්නට ඕනේ. ඒ කියන්නේ විදිතාත්තා පඤ්ඤා කන්ති ඥාන. මේක නුවණින් දැනගෙන ඉවසන්නට ඕනේ. එසේ ඉවසීමේදී අන්න මජ්ජත් ප්‍රයෝගතා එතෙන්දී නූපන්න පස්සද්ධිය උපදින උපන්න පස්සද්ධිය වැඩෙනවා කර්මය ගැන අනුස්මරණය කිරීමේ තද විමුක්තතාව කියන්නේ මම හැම ඉරියව්වකදීම හැම ක්‍රියාවකදීම සංසිඳීමෙන් කටයුතු කරන්නට ඕනේ කියන දැඩි අදිෂ්ඨානයේ යුක්ත වීම. මෙන්න මේ කාරණා හත අනුගමනය කිරීමෙන් නූපන්න පස්සද්ධි සම්බොජ්ජංග උපදිනවා. උපන්න පස්සද්ධි සම්බොජ්ජංගය ඥාන මාර්ගඵල අරිහත් මාර්ගඵලයේ දක්වාම අභිවෘද්ධියටපත් වෙනවා. ඊළඟට කියන්නේ සමාධිය ගැන. අත්‍යවිත්තේ සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං තත් යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා සමාධි සම්බුද්ධංගස්ස උප්පාදාය උප්පන්නස්සවා සමාධි සම්බුද්ධංගස්ස ඉතියා සම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා සංවත්තති සමති නිමිත්ත අභ්‍යග්ග නිමිත්ත කියලා කියන්නේ සමත අරමුණු සමාධි වඩන ආරමුණු, කසින ආරමුණු, අසුභ ආරමුණු, ආස්වාස ප්‍රස්වාස ආදී ප්‍රතිභාග ආරමුණු. ඒ සමත නිමිත්ත එවාගෙම ඒ සමාධියටත් කියනවා සමත නිමිත්ත අභ්‍යාක නිමිත්ත කියලා. මුලින් මුලින් ඇති වෙච්ච සමාධිය ඊළඟ සමාධියට නිමිත්තක් වෙනවා, කාරණයක් වෙනවා. එතකොට මේ සම්බන්ධව යෝනිසෝ මනසිකාරය නූපන්න සමාධි උපදින්නත්, උපන්න සමාධිය වැඩෙන්නත් ආහාරයක් වෙනවා. ඊළඟට සඳහන් වෙනවා සමාධිය වැඩෙන්න ධර්මතා 11ක් අවශ්‍ය බව. නිමිත්ත කුසලතා වක්තු විසද කිරියතා ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා සමේ චිත්තස්ස පග්ගන්නනතා සමේ චිත්තස්ස නිග්ගන්නනතා සමේ චිත්තස්ස අජ්ජුපේක්කනතා සමේ චිත්තස්ස සම්පාසනතා අසමාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල සේවනතා ඥාන විමුක්ක පච්චමෙක්කනතා තද විමුක්තතා මෙන්න මේ කාරණා 11යි. එයින් පළමුවෙන් නිමිත්ත කුසලතා තමා වඩන සමත භාවනා සම්බන්ධ පරිකරම නිමිත්ත මේකයි, උග්ඝා නිමිත්ත මේකයි, ප්‍රතිභාග නිමිත්ත මේකයි කියලා ඔක්කොම නුවණින් දැනගෙන තියෙන්න ඕන. ඒ නිමිත්ත පහළ වෙන්නේ මෙහෙමයි, ඒක රැකගන්නේ මෙහෙමයි, ඒක දියුණු වෙන්නේ මෙහෙමයි, ඒක බිඳෙන්නේ මෙහෙමයි, ඒක තුපක්ලේශ මේවයි ඔක්කොම දැනගෙන තියෙන්න ඕනේ. දැනගෙන තේනවා නම් සමාධිය, නූපන්න සමාධිය, උපදින උපන්න සමාධිය වැඩෙනවා. වත්තු විසදකිරියතා ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා කියන දෙක ධම්මේචේ බොජ්ජංගෙදි කියපු විදිහමයි. අධ්‍යාත්ම බාහිර පිරිසුදු බව වත්තු විසදකිරියතා ඉන්ද්‍රියන් ධර්ම ඉන්ද්‍රිය ධර්ම පස් දෙනා සමසමව තබා ගැනීම ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා ඒකක් එකක් නූපන්න සමාධිය උපදින්න උපන්න සමාධිය වැඩෙන්න හේතු වෙනවා අනික් කාණේ සමයේ චිත්තස්ස පක් ගන්නනතා චිත්ත යම් වෙලාවක ලීන වෙනවා නම් කියන්නේ තීන මිද්දයට බර වෙනවා නම් අලස වෙනවා නම් නුවණින් කල්පනා කොට හිත දිරිමත් කරන්නට ඕනේ ඒක පක් ගන්නනතා සමයේ චිත්තස්ස නිග්ගන්නනතා කියන්නේ සමහරද සිතේ විසිරියාම බහුල වෙනවා, උද්දච්චය බහුල වෙනවා, වීර්යය බහුල වෙනවා. එතෙන්දී නුවණින් සලකා ඒ වීර්ය සමභාවයට ගැනීම සමේ චිත්තස්ස නිග්ගන්නනත. සමේ චිත්තස්ස අග්ගුපේක්ෂණතා කියුවේ ඒ කියන්නේ හිතේ වීර්ය වැඩිත් නෑ අඩුත් නෑ බොහෝම සම මට්ටමට භාවනාව කරනකොට එතෙන්දී තේන්දෝනේ උපේක්ෂාව අජ්ජුපේක්ෂණතාවයේ මධ්‍යස්තව තමන්ගේ භාවනා කටයුතු යෙදෙනවා ඊළඟට සමේ චිත්තස සම්පහාසනතා කියේ මේ භාවනා කිරීමෙන් එකවරට සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් දින ගණන්, සති ගණන්, මාස ගණන් වැඩ කරනවා. එසේ වැඩ කරනකොට අනේ මේ භාවනා කිසිම නෑන රසයක් කියලා නීරස බවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කායික දුර්වලතා ඇති වෙන්න පුළුවන්. මනසේ පහත් වැටියෙන් ඇති වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවල බුදු ගුණ සිහි කිරීමෙන්, ධම්ම ගුණ, සංඝ ගුණ සිහි කිරීමෙන්, අෂ්ට සංවේග වස්තු සිහි කිරීමෙන් හිත සම්පාසනය කරන්න ඕන. හිත සතුටු කරන්න ඕන. හිත ප්‍රබෝධමත් කරන්න ඕන. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය අවදි කරන්නට ඕන. ඒක වෙනස් සම්පාසනතා. මේ නිසා සිතේ සමාධි උපදින උපන්න සමාධිය වැඩෙනවා. අසමාහිත පුද්ගල සේවන ප්‍රතිපරිවර්ජනතා කියන්නේ කිසියම් සමාධියක් නෑ. නිරන්තරයෙන් කාලය නිකරණය ගමමින් කාය දරදඬුකම් ඇතුව කටයුතු කරනවා. අර දුවනවා මේ දුවනවා අර වැඩේ කරනවා මේ වැඩේ කරනවා කිසියම් කතා කරන්න ගියත් බොහෝම කලබලයි. වැඩක් කරන්න ගියත් බොහොම කලබලයි. දාන ගන්න ගියත් ආහාර ගන්න ගියත් බොහොම කලබලයි. ඔය හැම විදිහේ කලබලකාරී ගතිය ඇති අසමායත පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් ගැලකී. සමායත පුද්ගල සේවනතා කිව්වේ සෑම කටයුත්තක්ම සමාධියෙන් කරනවා. යන්නේ සමාධියෙන්, වාඩි වෙන්නේ සමාධියෙන්, හිතගෙන ඉන්නේ සමාධියෙන්, කතා කරන්නේ සමාධිගතව. වැඩක් කරන්නේ සමාධිගතව. අමදින්නේ සමාධිගතව. වතුර පන් පාසනේ සමාධිගතව. සමාධි කියන්නේ තන්පත් බව මෙතන. ඒ විදිහේ තන්පත් බව පුරුදු කරන කල්යාණ මිත්‍රයන්ගේ දැකීම, ආශ්‍රය කිරීම, අනුගමනය කිරීම නිසා නූපන්න සමාධි උපදින උපන්න සමාධිය වැඩෙනවා. අනික් කාණේ තමයි ඥාන විමුක්ඛ පච්චේකනතා. ඒ කියන්නේ මහා බෝසතාණන් වහන්සේ අෂ්ට සමාපත්තේ පංච අභිඥා ලැබූ හැටි. ලෝකුරා බුදුබාටපත් වෙලා මේවා දේශනා කළ ඇති. ඒ ඒ ධ්‍යාන ධර්ම, සමාධි ධර්ම, අභිඥා ධර්ම, විමෝක්ෂ ධර්ම මේවා නුවණින් මෙනෙහි කිරීම නිසා, ඒ සම්මත ධර්ම දේශනා සවන් දීම නිසා, ඒ ධර්මයන් ගැන නිතර නිතර ආවර්ජන කිරීම නිසා නූපන්න සමාධි උපදින උපන්න සමාධිය වැඩෙනවා. සාධනෙමුත්තා කිව්වේ මම සෑම ඉරියව්වකදීම සමාධියෙන් යුක්ත වන්නට ඕනේ. සංපක් ගමෙන් යුක්ත වෙන්නට ඕනේ කියන දැඩි අදිෂ්ඨානයෙන් කටයුතු කරනවා. ඒක නිසා නූපන්න සමාධි උපදින උපන්න සමාධිය වැඩෙනවා. මෙන්න මේ කාර්ම 11 අනුගමනය කිරීමේදී නූපන්නා වූ සමාධි සම්බොජ්ජංගයේ හිතේ උපදිනවා උපන්න සමාධි සම්බොජ්ජංගය රහත් මඟ නුවණ දක්වාම අභිවෘද්ධියටපත් වෙනවා දැන් තියෙන උපේක්ඛා සම්බොජ්ජංගය ගැන අත්තිබික්කවේ උපේක්ඛා සම්බුද්ධං ගත්තානියා ධම්මා තත්යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයනාහාරෝ අනුප්පන්නස්සවා උපේක්ඛා සම්බුද්ධංගස්ස උප්පාදාය උප්පන්නස්සවා උපේක්ඛා සම්බුද්ධංගස්සාය සම්බුද්ධංගාය උපේක්ඛා සම්බුද්ධංගස්ස තිතිය අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණා සංවත්තති උපේක්ඛා සම්බුද්ධංගේ වැඩෙන්න කරුණු තියෙනවා ඒ සම්බන්ධව යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නූපන් උපේක්ඛා සම්බොජ්ජං උපදින්න ආහාර වෙනවා උපන් උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩෙන්න ආහාර වෙනවා මේ මොනවද ධර්මතා පහක් තියෙනවා උපේක්ඛා කියන්නේ මෙතන සතර මජ්ජත්තතා උපේක්ෂාවයි උපේක්ෂා 10ක් තියෙනවානේ උපේක්ෂා 10න් හතක්ම තියෙන්නේ සතර මජ්ජත්තතා උපේක්ඛා සතර මජ්ජත්තතා කියන්නේ සෝබන සාධාරණ ඡායසික ධර්මයන්ගෙන් එකක්නේ. සෝබන සාධාරණ ඡායසික ධර්ම 19ක් තියෙනවා. එයින් ඉතා වැදගත් එකක් තමයි මේ తත්‍ර මඤ්ඤත්තතා උපේක්ෂාව. එතකොට මේ తත්‍ර මඤ්ඤත්තතා උපේක්ෂාව මෙතන ගන්නේ ප්‍රියමනාප වස්තුන් ගැනත් මදහක් බවයි. ප්‍රියමනාප වස්තුන් ගැනත් මදහක් බව තමයි උපේක්ඛා සම්බොජ්ජං කියන්නේ. ඒක දැන් කරුණු කියනකොට පැහැදිලි වෙනවා. සත්ත මජ්ජත්තතා සංඛාර මජ්ජත්තතා සත්ත සංඛාර කියලා එන පුද්ගල පරිවර්ජනතා සත්ත සංඛාර මජ්ජත් පුද්ගල සේවනතා කලදි මුත්තතා මෙන්න කාණ පහ සත්ත මජ්ජත්තතා කියන්නේ තමන්ගේ ප්‍රියමනාප පුජ්‍යයන් ගැන මැදහක් දැන් දෙමව්පියෝ ඉන්නවා දෙමව්පියන් දරුවෝ බොහොම ප්‍රියමනාපයිනේ කවුරු හරි එලිකන අනේ මේ පුතා මට ටිකකට එවන්න මේ අහවල් වැඩේ කරගන්න ඉතින් දෙමව්පියෝ කියන අනේ මේ දරුවා නම් දෙන්න බෑ. මේ දරුවට අහවල් අසනීපේ තියෙනවා, අහවල් වැඩේ තියෙනවා. ඒවා කියන්නේ අර දරුවා යවනවට අකමැත්තේ. අන්න සත්‍ය කේලායන භාවය. එහෙම නැතුව ආ හොඳයි මේ වැඩේ කළෙන්ද පුතා කියලා හරිනවා. දැන් වික්ෂූන් වහන්සේ නමක් නම් ශිෂ්‍ය නමකට තව කෙනෙක් කියනවා මේ සාමණේර නම දෙනවද මට මේ අහවල් දෙය කැප කරගන්න, මේ දැහැත්ත කැප කරගන්න, මේ සිවුරු පඳපුවා ගන්න. එතකොට ඒ ගැන මධ්‍යස්ථව දෙනවා හොඳයි ගිහිල්ලා වැඩේ කර දෙන්න. උපේක්ෂකයි. ඒ ගැන කිසියම් බැරිකමක් නැහැ. ඒකට වෙන සත්ත මධ්‍යස්ථතා. සංකාර මධ්‍යස්ථතා කියන්නේ පරිභෝග කරන දේවල්. දැන් භික්ෂුන් වහන්සේ පරිහරණය කරන දේවල් කියනවනේ දැන් භික්ෂුන් වහන්සේගේ පාත්‍රය, ගොටුවත්, අවන්වත්, ශූර, පාවිච්චි කරන පෑන, පොල්ලෝසු මේ වගේ දේවල් තියෙනවනේ. ඔන්න කෙනෙක් ඇවිල්ලා කියන අනේ මේක මට ටික කර දෙනවද? බෑ බෑ ඒක දෙන්න බෑ. ඉතින් ඒකට හරිය අකමැති. එහෙමනේ මේ සංකාර මග්ගතසා පුජ්‍යලයා කියනවා සාහොඳේ ගන්න. ඒකෙන් වැඩ ගන්න. ඔය වැඩ ගන්න තමයි තියෙන්නේ. ඉතින් කිසියම් හැල්මක් නැතුව ඒක පරිහරණය කරන්න දෙනවා. අන්න ඒක දෙන සංකාර මග්ගතසා. සත්‍ය සංකාරය කියලා එන පුද්ගලතා පරිවර්ජනතා කියවේ අර වාගේ පුද්ගලයෙක් ගැන හරි දෙයක් ගැන හරි තමන් බොහෝ ප්‍රියමනාප දෙයක් ගැන නිතරම ඇලීගෙන බැඳීගෙන දැන් කියනවා මේ අහවල් සාමනීර නම දෙනවා දිසකෙස් බා ගන්න අපට උපකාර වේ. බෑ නමට දෙන්න බෑ. දෙන කෙනෙක් ලා කරගන්න. අන්නේ කුජලයා ගැන කේලායන කීසි වෙතකයට වැඩකට යොදන්නේ නැහැ. කෙනෙකුට උපකාර කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම යම් කිසි දාවියක් දැලිපී එළනවා මගේ ඉසකෙස් බා ගන්න. බෑ ඒක දෙන්න බෑ. දෙන කෙනෙකුට පාවිච්චි කරන්න දෙන්න බෑ. ඒ වගේ තමන් ඒක කෙනෙකුට අල්ලන්නවත් දෙන්නේ නැහැ. ඒවා සත්‍ය සංකාර කේලායන කේලායන කියන්නේ දැඩි දැඩිමෙන් කටයුතු කරනවා. අන්න ඒ වාගේ පුජ්‍යලයන්ගේ ආශ්‍රයෙන් වැළකී සිටීම. සත්‍ය සංකාර මධ්‍යස්ත පුද්ගල සේවනතා ප්‍රිය පුද්ගලයන් ගැන ප්‍රිය වස්තුන් ගැන කිසිම ඇල්මක් නැහැ ඕනම කෙනෙකුට ඕනම දෙයක් ඕන වෙලාවක පරිහරණය කරන්න ඉඩ දෙනවා ඒ විදිහට අර ඇලීම් බැඳීම් වලින් හිත මදහත් මේ මුදාගෙන ඉන්න ක්‍රම සත්‍ය සංකාර මජ්ජත් කුජ්ජල. එවැනි කුජ්ජලයන් දැකීම ආශ්‍රය කිරීම මේ බොජ්ජංග කියන්නේ උපේක්ඛා බොජ්ජංගේ වැඩෙන්න ආහාරයක් වෙනවා. කදිනිමුත්තේ කියන්නේ හැම ඉරියව්වකදීම මම උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්නේ මේ කියන දදි අස්ථානයේ කටයුතු කිරීම. මෙන්න මේ කාරණා පහ අනුගමනය කරනකොට නූපන්න උපේක්ඛා සම්බොජ්ජංගේ උපදිනවා උපන්න උපේක්ඛා සම්බොජ්ජංගේ අරිහත්ය දක්වාම අභිවෘද්ධියටපත් වෙනවා ඉතින් සරුවක්ඥන් වහන්සේ මේ බොජ්ජං විදර්ශනාවේදී මේ කරුණු සියල්ලම දේශනා කළා කියන්නේ ඒක වඩන යෝගාවචරය ඒකක් එකක් අනුගමනය කිරීමෙන් ඒ ඒ බොජ්ජංග ධර්මයන් කාමාචර සප්ත විසුද්ධි තියෙනවානේ කාමාවචර මහාගත දැන් සීල විසුද්ධි, චිත්ත විසුද්ධිය විශේෂයෙන් ගැනෙන්නේ මහාගත වශයෙන්. අනිත් සියලුම විසුද්ධි කාමාවචරයි. ditthi visuddhi, සංඛාවතරණ විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි. මේවා කාමාචර කුසල ජවන් සිත්වලයි ලැබෙන්නේ. එතකොට මේ කාමාචර කුසල ජවන් වලදී මේ බොජ්ජංග හත ඕරභාග ප්‍රතිපදා වශයෙන් හිතේ වැඩෙනවා. ඊළඟට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගාඥාන නැමැති ඥාන දර්ශන විසුද්ධියේදී මේවා භාවනා වශයෙන් අදුර්ධියටපත් වෙනවා. එයින් අරිහත් මාර්ගාඥානෙට පැමිණීමෙන් මේ බොද්ධං ගහත භාවනාවෙන් අංග සම්පූර්ණව පිළිකුන් බාටපත් වෙනවා. ඉතින් මේ බොද්ධංග හත සමසමව සිටේ දිනු කර ගැනීම නිසා තමයි නූපන්නා වූ ධ්‍යාන උපදින්නේ. නූපන්නා වූ අභිඥා උපදින්නේ. නූපන්න විපස්සනා ඥාන වැඩෙන්නේ, උපදින්නේ. එවාගෙම සංසාරයේ සිහිනකින්වත් නොලැබූ සෝවාන් ආදී මාර්ගඵල ධර්මයන් ප්‍රතිලාභ කරගන්න ලැබෙන්නේ මේ බොජ්ජංග හත වැඩිමෙනුයි. ඒ බොජ්ජංග හත වැඩිම නිසා සතර මාර්ගඵල පිළිවෙලින් ගොස් අසංකත ධාතු සංඛ්‍යාතග්‍ර අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. මෙන්න මේ කියන උත්තරීතර ධර්මලාභයේ පිණිසයි අපි තෙරුවන් සරණ යන්නේ. අපි දන් දෙන්නේ අපි බුද්ධ වන්දනා කරන්නේ අපි පිරිත් සජ්ජායනා කරන්නේ අපි දෙමව්පියන් උපස්ථාන කරන්නේ අපි ගුරුවරුන් උපස්ථාන කරන්නේ වැඩි යටි ගෞරව දක්වන්නේ කළගුණ සලකන්නේ බණ අසන්නේ බණ කියන්නේ දහම් පාඩම් කරන්නේ ධර්මයේ මෙනෙහි කරන්නේ සමත භාවනා වඩන්නේ විපස්සනා භාවනා වඩන්නේ මේ සෑම යහපත් පිළිවෙත් මඟකින් මේ බොජ්ජංග ආත දියුණු පවණු කරගෙන එමඟින් අපි මේ දීර්ඝ සංසාරයේ පටන් අප වටු කරගෙන තියෙන 1500ක් පමණ මේ කෙලෙස් යුද හමුදාව පරදවලා ඒ නික්ලේශේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පැමිණවදාල ලෝකෝත්තර අමා මහ නිවනට පැමිණීම පිණිසයි අපේ මේ ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගය. ඒසා සාරා සංඛ කල්පලක්ෂයක්, සොරසා සංඛ කල්පලක්ෂයක්, විෂා සංඛ කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී සම්භාර පුරමින් ඇස් ඉස් මස් ලේ අමුදරුවන් පවා රාජ්‍ය පවා පරිත්‍යාග කරමින් සමත්‍රේ සත්පාරමී පුරා සකල බුද්ධකාරක ධර්මයන් මුදුන් පමනවා මහ පොළොව කම්පා කරවමින් මාර පරාජය කොට ලෝකුරා බුදු වූ ශාන්ති නායක දසබරධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේගේ <clears throat> ඒ උත්තරීතර බුද්ධානුශාසනයේ උරදී ලයදී කටයුතු කරන බෞද්ධයන් වශයෙන් අපටද බුද්ධානුභාවයෙන් ධර්මානුභාවයෙන් සංඝානුභාවයෙන් තේජානුභාවයෙන් විද්‍යානුභාවයෙන් රත්නත්‍රයේ අසීමිත සූවිසි මහා ගුණානුභාවයෙන් මේ ප්‍රතිපatti මාර්ගය හතරක් නැර අන්තද්දේක නොවැටි මධ්‍යම ප්‍රතිපදාවට අනුව අමා මහ නිවන දක්වාම ඉදිරියටම යාගන්න වාසනාව වේවා දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරය අප සෑම දිනාට දෙලොව ජයගෙන පැතු බෝධියෙන් නිවන් සුව ලබන්ට හේතු වාසනා වේවා ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා Thank you. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.